නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ බුදු ගුණ අනන්තයි සදහම් ගුණ අනන්තයි මහා සංඝ ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත මහා සංඝ ගුණ බලයෙන්ද අනන්ත මෞපිය ගුණ බලයෙන්ද අනන්ත ආචාර්ය උපාධ්‍යාය ගුණ බලයෙන්ද අනන්ත මහා බෝසත් ගුණ බලයෙන්ද අනන්ත ආර්ය දිව්‍ය රාජ ගුණ බලයෙන්ද අනන්ත ආර්ය බ්‍රහ්ම රාජ ගුණ බලයෙන්ද මාගේ සීලාදී ගුණ බලයෙන්ද මම නිදුක් වෙම්වා නිරෝග වෙම්වා සුවපත් වෙම්වා මාමින් මාගේ මෞපිය ගුරුද ගුරුතුමෝද කලන මිතුරෝද හිතවන්තයෝද මැදහත් වූවෝද අහිතවත් වූවෝද සියලු දෙවියෝද සියලු මිනිසයෝද සියලු සත්වයෝද නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සතයෙන් වැඩෙත්වා කාය බලයෙන් වැඩෙත්වා ඥාන බලයෙන් වැඩෙත්වා සුවසේ නිදත්වා සුවසේ පිබිදෙත්වා දෙවි මිනිසුන් අට පිය වෙත්වා දෙවි බඹුන්ගේ ආරක්ෂාව ලබත්වා ගුණයෙන් නුවණින් වැඩෙත්වා ධනයෙන් ධාන්‍යයෙන් වැඩෙත්වා යසසින් ඉසුරෙන් වැඩෙත්වා සතතින් සම්පතින් වැඩෙත්වා හිරියොතප් ගුණයෙන් වැඩෙත්වා ශ්‍රද්ධාවෙන් සීලයෙන් වැඩෙත්වා සෘතයෙන් ත්‍යාගයෙන් වැඩෙත්වා ඥානයෙන් අවබෝධයෙන් වැඩෙත්වා සාමයෙන් සමාදානයෙන් වැඩෙත්වා ශාන්තියෙන් ඉවසීමෙන් වැඩෙත්වා සනසුන් සුවයෙන් වැඩෙත්වා මෛත්‍රියෙන් කරුණාවෙන් වැඩෙත්වා මුදිතාවෙන් උපේක්ෂාවෙන් වැඩෙත්වා සමත විදසුන් නුවණින් වැඩෙත්වා සියවස් කලක් දීර්ඝායුෂ වළඳත්වා දෙලොව සුභසෙත ලබත්වා සියලු සත්වයෝ සුමීරි නිවන් සපතින් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාර්ගාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබ ඇති බව අප කවුරුත් දන්නා සත්‍යයක්. ඉතින් අප කරන මේ ධර්ම දාණයට ඔබත් දායක වන්න. ඔබ දන්නා සියලුම දෙනාට මෙම දහම් ප්‍රචාරක සේවාව පිළිබඳව පවසන්න. සාවනත සිසිලස වෙබ් අඩවිය පිළිබඳවත් ඔවුන්ට දැනුම් දෙන්න. මෙයයි සාවනත සිසිලස වෙබ් අඩවියේ ලිපිනය. www.geocities.com බැස්ස බුද්ධිස් රේඩියෝ. එනවතත් අකුරෙන් කියන්නම් www.geocities.com backslash buddhist radio buddhist radio එක වචනයක් ලෙස භාවිත කරනවා මහනුවර සඳසිරි දුනුවිල සඳගිරි තපෝවන පිරිවෙන් විහාරාධිපති හා පිරිවෙන් භාවනා උපදේශක රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද අංකුමුරේ ප්‍රේමවංශ නායක ස්වාමින් වහන්සේ මෙන්නත් අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු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 ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තියම්පි සංඝං සරණං ගච්ඡාමි තියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි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 ගච්ඡාමි සතියම් පිසංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමභන්ති ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේ රමණී සික්ඛාපදං සමාදියාමි පඤ්ඤාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සවදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මඤ්ඤපමාදම්භානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මඤ්ඤපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණ අනේන සද්ධිම් පංචශීලං ධම්මං සාදුකං සුරංචිතං කତ୍වා අම්පමාදීන සම්පාදී තම්මං ආලබන්තේ සද්සද් සමන්ත චක්කවාලේසු අත්‍රාගන්ධන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්දු සංඝ මොංඝදං ධම්මං භවන කාලු අයම් භදන්තා ධම්මං භවන කාලු අයම් භදන්තා ධම්මං භවන කාලු අයං භදන්තා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 ඛතමංච භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන්තංහා පුනෝ භවිකානන්දි රාග සහගතා තන්ත්‍ර තන්ත්‍රාභිනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා සාපනේසා භික්ඛවේ තණ්හා කන්ත උප්පජ්ජමානා උප්පජ්ජති කන්ත නිවිසමානා නිවිසති යං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උප්පංජමානා උප්පංජති එන්ත නිවිසමානා නිවිසති කිංච ලෝකේ පිය රූපං සාත රූපං දී ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි අද ධර්මානුශාසනාව සඳහා මාතෘකා වශයෙන් ඉදිරිපත් කරනු ලැබූ මෙම ධර්ම පාඨය අපේ බුදු පියාණන් වහන්සේ විසින් නිර්වාණ අවබෝධය සඳහා ඒකායන මාර්ගයේ වශයෙන් දේශනා කොට වදාළ සතිපට්ඨාන සූත්‍රයට අයත් ධම්මානුපස්සනාව තුල අන්තර්ගත වන අවසාන කොටස හෙවත් පබ්බය තුල තියෙන ආර්ය සත්‍ය හතරේ දෙවනි ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍යයට අයත් කොටසක් බොහොම ප්‍රසිද්ධයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය යන යෙදුම චතුරාර්ය සත්‍ය සම්බන්ධව කතා කරනකොට දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේදී ප්‍රකාශ වෙන්නේ යා යම් තණ්හා යම් මේ තෘෂ්ණාව පෝනෝ භවිකා මේ සත්‍යාගේ පුනර්භවයේ ඇති කරන නන්දි රාග සහගත ආසාව තව තවත් වැඩි දියුණු කරන తත්‍ර తත්‍රාභිනන්දිනී ඒ ඒ තන්වල ඇලෙන මේ කියන විශේෂණ වලින් සමන්විත වෙච්ච කාම තණ්හා කාමෙහි බැඳීම නැත්තං ඇලීම භව තණ්හා පැවැත්මෙහි ඇලීම විභව තණ්හා නොපැවැත්මෙහි ඇලීම කියන ත්‍රිවිධාකාර තෘෂ්ණාව ඒ පළවෙනි පාඩයෙන් කියවෙන ධර්මයේ විශේෂයෙන් මේ පාඩය ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආදී සූත්‍ර රාශියකම අඩංගු වෙනවා මෙතෙන් සිත කියවෙච්ච ඊළඟ කොටස මේ සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත වෙන මේ තෘෂ්ණාවේ හට ගැනීම පැවතීම පිළිබඳව උගන්නා වූ ධර්ම කොටාපයක්. සා පන ඒසා තණ්හා. ඒ තෘෂ්ණාව වනාහි භික්කවේ මහණෙනි කත්ත උපද්දමානා උපද්දති උපදිනවා නම් උපදින්නේ කොහේද වෙන වචනයකින් කියනවා නම් හට ගන්නවා නම් හටගන්නේ කොහේද? කත්ත නිවිසමානා නිවිසති. හටගත්තු දේ තැම්පත්ව තිබෙන්න ඕන. තැම්පත්ව තිබෙනවා නම් තිබෙන්නේ කොහේද? මේ තෘෂ්ණාව හටගන්නේ කොහේද? හටගත්තු තෘෂ්ණාව තැම්පත්ව තියෙන්නේ කොහේද කියලා බුදු පියාණන් වහන්සේ මෙහිදී විචුන්ගෙන් ප්‍රශ්නයක් අහනවා මතු කරනවා විචුන් වහන්සේලාට කල්පනා කරන්න ඉඩ දීලා බුදුරජාණන් වහන්සේම ඊළඟට උත්තරෙත් සපේනවා යං ලෝකේ පිය රූපං සාත රූපං මේ ලෝකේ එතන ලෝකයේ කියලා ජීවිතයේ සම්බන්ධව අපට ගන්න පුළුවන් මේ ජීවිතයේහි ලෝකයේ හැම දිනාගේම ප්‍රිය රූපං යම් කිසි ප්‍රිය ස්වરૂපයෙන් යුක්ත වූ යමක් ඇද්ද සාත රූපං මිහිරි ස්වરૂපයෙන් යුක්ත වූ යමක් ඇද්ද එත් uppajjamaana uppajjati. එත්ත නිවිසමානා නිවිසති. මේ මේ ප්‍රිය වූ ස්වરૂපයෙන් යුක්ත සහ මිහිරි වූ ස්වરૂපයෙන් යුක්ත වූ දේ කෙරෙහි තමයි මේ තෘෂ්ණාව හට ගන්නවා නම් හටගන්නේ. මේ තෘෂ්ණාව තැම්පත්තු තියනවා නම් තැම්පත්තු තියෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ පිළිතුරක් සපේනවා. එතනින් නොනවතුණු බුදු පියාණන් වහන්සේ මොනවද මේ පිය රූප මොනවද මේ සාත රූප කියලා ඊළඟට අර මහණුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරනවා. එතන් සිට බුදු පියාණන් වහන්සේ ප්‍රශ්න කරලා බුදු පියාණන් වහන්සේම විසඳුම් ඉදිරිපත් කරන කාරණා රාශිය තමයි අද මේ දහම් දෙසුමට අන්තර්ගත වෙන්නේ. කොටින්ම තෘෂ්ණාවේ හට ගැනීම සහ tempattu පැවතීම පිළිබඳ. සතිපට්ඨාන සූත්‍රයේට අඩංගු වෙච්ච මේ කාරණා අපට පහසුවෙන් තේරු ගන්න පුළුවන් වෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගතව තියෙන අනික් මූලික කාරණා කීපයක් ඊටාම් කෙටියෙන් වත් සිහියට නගාගත්තොත් තමයි අපි දන්නවා සතිපට්ඨාන සිහිය පිහිටුවා ගත යුතු ස්ථාන සූත්‍රයේ තුල සිහිය පිහිටුවා ගත යුතු ස්ථාන 21ක් බුදු පියාණන් වහන්සේ වදාරලා තිබෙනවා. කුමකටද මේ සීය පිහිටුවා ගන්නෙ? සත්තානං විසුද්ධිය. අපේ හිත්වල ඇති වෙන ඇලීම්, ගැටීම් මුල් කරගත්තු පීඩන, අසහන, අපිරිසුදු භාවය දුරු කර ගැනීම සිහිය පිහිටුවාගෙන ඉඳීමෙන් ලැබෙන්නා වූ පළවෙනි ආනිසංසය. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදී මේ මානසික දුක්ඛ තත්ත්වයන් පීඩන තත්ත්වයන් අසහනකාරී තත්ත්වයන් දුරු කර ගැනීම පිණිස සිහිය පිහිටුවාගෙන ඉන්නවා නම් ඒවා දුරු කර ගැනීමට පුළුවන්කම ලැබෙන බව පංච උපාදානස්කන්ධ පිළිබඳව යථා භූත අවබෝධයක් ලබා ගන්න පුළුවන් නම් ඥායස්ස අධිගමාය සීය පිහිටුවා ගත යුතු තිබෙනවා. තෘෂ්ණාවේ සම්පූර්ණයෙන්ම ක්ෂය වීම හේවත් නිර්වාණයෙන් මනස සැනසෙල්ලටපත් කරගන්න අවශ්‍ය නම් යමෙකුට ඔහු සිහිය පුරුදු කරගත යුතු තිබෙනවා ඒ සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරන ස්ථාන 21. තොර වර්තමානයේදී අපි කවුරුත් විවිධාකාර කායික මානසික පීඩාවන්ට ගොදුරු වෙනවා. චිත්ත වේදනාදී හට ගන්නවා. මේවාට බුදු පියාණන් වහන්සේගේ දහම තුල ඒ ඒ මොහොතේදීම ලබා දෙන විසඳුම මේ සීය පිහිටුවා ගැනීම තුලින් අපට දකින්න ලැබෙනවා. අපි බලමු කෙටියෙන් මොන මොන ස්ථානවලද සීය පිහිටුවාගත යුත්තේ කෙසේද අපේ හිත පිරිසුදුව තබාගත හැක්කේ කියලා හදිපත්තාන සූත්‍රයේ අනුව මාත්‍රිකා පාඨ වශයෙන් පමණක් අපි කවුරුත් හුස්ම ඇතුල් කර ගන්නවා පිට කරනවා. ආයාසයෙන් තොරවම උපන් දවසේ ඉඳලා සිද්ධ වෙන මේ ක්‍රියාව ආස්වාස ප්‍රස්වාස බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාරන්නේ පුළුවන් මේ ඇතුල් වෙන පිට වෙන මේ හුස්ම කෙරෙහි නිර්වාණාභෝධය දක්වාම තමන්ගේ සිහිය පිහිටුවලා සිහිය දියුණු කරගන්නට කියලා අපි හුරු වෙන්නට ඕන පුරුදු වෙන්නට ඕන බෞද්ධ වශයෙන් ඒ විදිහේ ඇතුල් වෙන පිට වෙන හුස්ම කිසිම ආයාසයක් නැතුව වියදමක් නැතුව මහන්සියක් නැතුව අනිවාර්යෙන් සිද්ධ වෙන දේ ස්වභාවයෙන් සිද්ධ වෙන දේ හිත දියුණු කර ගැනීම සඳහා සීය එතනට යොදවන්න. ඒ පළවෙනි පියවර. දෙවෙනි පියවර වශයෙන් අපි අපට තියෙන මේ ඉරියව් හතර අපි ගමන් කරනවා එහෙම නැති වෙලාවට ඉඳගෙන ඉන්නවා එහෙම නැති වෙලාවට හිටගෙන ඉන්නවා එහෙමත් නැති වෙලාවට වැතිරිලා ඉන්නවා නිදා ගන්නවා බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා ශාරීරියේ සිද්ධ වෙන මේ ක්‍රියාවන් හිත දියුණු කරගන්න යොදා ගන්න ඒවා කෙරෙහිම හිත යොදාගෙන ඉන්න පුළුවන් නම් කෙනෙකුට සීයෙන්ම යුක්තව ඇවිදින්න පුළුවන් නම් සීයෙන් යුක්තවම ඉඳගෙන ඉන්න පුළුවන් නම් සීයෙන් යුක්තව හිටගෙන ඉන්න පුළුවන් නම් සීයෙන් යුක්තව ඇඳේ වැතිරිලා නිින්ද යනතෙක් නිදා ගන්නවයි කියලා මෙනෙහි කරමින් ඉන්න පුළුවන් නම් ඒ පුද්ගලයාගේ හිත අතීතයට දුවන්නේ නැහැ ශෝකාත්මක අතීතයට දුවන්නේ නැහැ. ප්‍රාර්ථනාත්මක අනාගතයට දුවන්නේ නැහැ. ඔහු වර්තමාන මොහොතේදී බොහොම සැහැල්ලුවෙන් බොහොම සැනසෙල්ලෙන් යුක්තව කාල සීමාව ගත කරනවා. ඒ සඳහා ඉරියාපත මුල් කරගෙන සිහිය පිහිටුවී සිටි බව බුදු පියාණන් වහන්සේ වදාළ දෙවනුව. තෙවනුව ශාරීරික වශයෙන් සිද්ධ වෙන ක්‍රියා අතපය දිග හරිනවා ඉදිරියට යනවා පිටිපස්සට එනවා අතපය වකුටු කරනවා ආහාර පාන ගන්නවා ඒ වගේම වැසිකිලි කැසිකිලි කිරීම පවා ඇඳුම් පැළඳුම් ඇඳීම් පැළඳීම් පවා කතා කිරීම පවා කතා කිරීම නවත්තලා නිස්සබ්දව ඉඳීම පවා මේ හැම මොහොතකදීම ඒ ක්‍රියාවේම තමන්ගේ සිහිය පිහිටුවාගෙන ඉන්න පුළුවන් නම් හිත වෙනත් ක්ලේශයන් වලට දුවන්නේ නැතුව සනසිලි සහගතව තියාගන්න පුළුවන්. ඒ නිසා තුන්වෙනුව බුදු පියාණන් වහන්සේ වදාලේ ওই විදිහට ශාරීරික ක්‍රියා රාශියක් ඒ වාක්‍යෙහි සිහිය පිහිටුවාගෙන ඉන්න පුළුවන් කියලා. ඊළඟට බුදු පියාණන් වහන්සේ අපේ ශරීරයේ මුළු මනින්ම මුළු ශරීරයේම කොටස් 32කට බෙදලා මේ එක එක එක එක කොටසක් ගැන සීයෙන් යුක්තව ඉන්න කියලා දේශනා කොට වදා. පටික්කුල මානසිකාර පබ්බ යන්නින් තමයි ඒ හඳුන්වනු ලබන්නේ. ඒතර මේවා ගැන සීයෙන් ඉන්න කෙනෙකුට දැනෙන්න පටන් ගන්නවා මේවා තමන් හදාපු දෙයක් නෙවෙයි. කවුරුවත් හදලා දුන්න දෙයක්ුත් නෙවෙයි ඉබේ හටගත්තු දෙයක්ුත් නෙවෙයි මේ කියන කෙස් ආදී මේ කුණප කොට්ටාස වශයෙන් හඳුන්වන මේ දේවල් කිසියම් හේතුවකින් හටගත්තු දෙයක් කියන එක තමාටම ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහිගෙන වැටහිගෙන එහෙම වැටහෙනවත් එක්කම මේවා අපි කොච්චර මෙච්චර ස්ථාවරව තියෙනවයි කියලා හිතුවත් එහෙම තියෙන්නේ නෑ අනිත්‍යයි කියලා වැටහෙනවා අනිත්‍ය වූ දේවල් දුකේ කියලා වැටහෙනවා අසාරයි කියලා වැටහෙනවා දුක්ඛ වූ දේවල් Tamanට ඕන විදිහට පාලනය කරගන්න බැහැනේ කියන මේ වැටහීම අනාත්ම වැටහීම එනවා මෙන්න මේ සඳහා ඒ කොට්ටාස 32 කෙරෙහිද සීය පිහිටුවා ගත යුතු බව බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා ඊළඟට මේ කොට්ටාස 32ෙන්ම 32ම අන්තර්ගත වෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් වශයෙන් මෙනෙහි කරන ලෙසයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාන. ඒ ධාතු මනසිකාරයත් ශාරීරිය පිළිබඳව යථා භූත අවබෝධයක් ලබා ගැනීමට හේතු වෙනවා සිහිය නුවණ ඒ කෙරෙහි යෙදුවාම මෙතනින් එහාට සීවතික නවයක් ගැන සඳහන් වෙනවා තමන්ගේ ශරීරය නැත්නම් මේ ජීවිතේ මරුණට පස්සේ ගත වෙන අවස්ථා නවයකට බෙදලා ඒ නවය කෙරීම සීය පිහිටුවා ගත යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ. දැන් අපි හිතුවොත් ඔන්න මම මනසින් අපිට හිතා ගන්න පුළුවන් ඔන්න මගේ මල සිරුර දවස් දෙකක් තුනක් යනවා ඔන්න දැන් ඉදිමිලා සරව ගලනවා නිල් පාට වෙලා තව දවස් කීපයක් යනකොට කපුටන් විසින් කනවා නරියන් විසින් බල්ලන් විසින් විවිධාකාර ප්‍රාණීන් විසින් උකුස්සන් විසින් විදුලිහිනියන් විසින් භක්ෂණය කරන නැත්නම් අනුභව කරනු ලබන ශරීරය තව ටික වෙලාවක් දවසක් යනකොට මස් සහිත, ලේ සහිත, නහර සහිත ඇටසැකිල්ල ඊළඟට මස් වියලිලා ගිහිල්ලා ලේ තැවිලිච්ච නහර සහිත ඇටසැකිල්ල ඊළඟට මසුත් නැතුව ලේත් නැතුව නහර පමණක් තියෙන ඇටසැකිල්ල ඊළඟට නහරත් ගැලවිලා ගැලවිලා ගැලවිලා ගිහිල්ලා මේ අස්ති පංජරය තැන් තැන් වල විසිරීලා ගිහිල්ලා ඒ විහිච්ච ඇට කැබලි හරියට හක් ගෙඩියකට බඳු පාට තියෙන ඇට කැබලි තව ටික වෙලාවක් යනකොට මේවා දිරලා දිරලා දිරලා පස් වලට එකතු වෙලා යනවා මේ ශරීරයේ පිළිබඳව තමයි මේ කාරණා නැත්නම් ඕවට කම්මට්ටාන කියන්න පුළුවන් කමටහන් කියන්න පුළුවන් අරමුණු වශයෙන් හඳුන්වන්න පුළුවන් මේ 14ම ශරීරය ගැන ඒ එක පැත්තකින් රූපස්කන්ධය, උපාදානස්කන්ධ පහෙන් රූප උපාදානස්කන්ධය. ඊළඟට අපට පෙන්වව දාලේ බුදු පියාණන් වහන්සේ වේදනා ස්කන්ධය. ශාරීරික වශයෙන් ඇති වෙන මානසික වශයෙන් ඇති වෙන සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනා. ඒ කාරණේ අපි 15 හැටියට ගත්තොත් ඊළඟට චිත්තානුපස්සනාව හතරවෙනි එක අපට පහළ වෙන්නා වූ සරාගහිත් සදෝසහිත් සමෝහිත් ආදී කොට ඇති චිත්ත හිතවිලි පිළිබඳව හිත පිළිබඳව සීයෙන් යුක්තව මෙනෙහි කරන්න කියන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ පින්වා වදාළ අවසාන සතිපට්ඨානය තමයි මේ ධම්මානුපස්සනාව. සතර සතිපට්ඨානයන්ගෙන් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවට මේ චිත්තයිසිකයන් අන්තර්ගත වන ආකාරයට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ. අපේ හිත්වල ඇතිවෙන නීවරණ කියන නමින් හඳුන්වන පංච නීවරණ ඇති වෙන ඇති වෙන වෙලාවට සීයෙන් යුක්තව ඒවා ඇති වෙච්ච බව ඇති වෙලා පැවතිච්ච බව පැවතිලා නැති වෙච්ච බව සීයෙන් යුක්තව දැනගන්න කියලා. ඊළඟට උන්වහන්සේ ආයතන කොටස කියලා අපට තියෙන මේ ඇහැ කන නහය දිව ශරීරයේ මනස කියන මේ ආයතන පිළිබඳව අනිත් පැත්තට එනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ 12 ආකාර ආයතන පිළිබඳව මෙනෙහි කිරීම සීයෙන් යුක්තව කරන්නයි කියලා වදාළා. ඊළඟ කොටසට එනකොට බුදු පියාණන් වහන්සේ පෙන්වව දාලා සීයෙන් යුක්තව මෙනෙහි කරන්න කියලා බොජ්ජංග ධර්මයක්. මේ සතිපට්ඨානය තුල සීය වඩ වැඩිමිට සලස්සලා වඩවාගෙන සීය දියුණු කරගෙන දියුණු කරගෙන දියුණු කරගෙන ඇතිවෙන්නා වූ උසස් වූ තත්ත්වයන් බොද්ධංග නමින් හඳුන්වන්නේ ඒවා මෙනෙහි කරන්. ඊළඟ කොටස තමයි ස්කන්ධ පංචකය ගැනම සීයෙන් යුක්තව මෙනෙහි කරන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන. අන්න අවසාන කොටස තමයි අර මාත්‍රුකා වශයෙන් ලැබුව චතුරාර්ය සත්‍ය. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය පිළිබඳව සීයෙන් යුක්තව මෙනෙහි කරන්නේ ඒතර මේ 21 වෙනි එකට එනකොට සිහිය දියුණු වෙලා දියුණු වෙලා දියුණු වෙලා තියෙන කෙනෙකුට තමන්ගේ මේ තෘෂ්ණාව ඇතිවීම පිළිබඳව ඇති වෙන තැන් පිළිබඳව මනාව මෙනෙහි කරගන්නට පුළුවන් වෙනවා. ඒතකොට අපි අද විශේෂයෙන් මේ කාරණයට මෙතන් සිට මේ ඉතුරු කාල සීමාව ඒ සඳහා යොමු කරනවා. අපි කල්පනාවට ගන්න ඕන බුදු පියාණන් වහන්සේ මේ තෘෂ්ණාව කොහේද හටගන්නේ කොහේද තැම්පත්ව තියෙන්නේ කියලා ප්‍රශ්න කළා. උත්තරේ තුන්වහන්සේම දුන්නා. පිය වූ මිහිරි වූ යම් දෙයක් තිබෙනවා නම් එතනයි මේ තෘෂ්ණාව හටගන්නේ සහ තැම්පත්ව තියෙන්නේ කියලා. මොනවද ප්‍රිය වූ මිහිරි වූ ස්ථාන? ඒ ප්‍රශ්නේ ඊළඟට බුදු පියාණන් වහන්සේ වදාරනවා. චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති දැන් අපි මේ ධර්ම ශ්‍රවණය කරන කවුරුත් තමන්ගේ මේ ශරීරයේ තියෙන ඇහැ මනසින් මෙනෙහි කරගත්තොත් මේ ඇහැ පිළිබඳවයි බුදු පියාණන් වහන්සේ ඉස්සෙල්ලම වදාරන්නේ චක් කුං ලෝකේ පිය රූපං සාත රූපං ලෝකේ කියලා ගත්තොත් මෙතන මේ ජීවිතයේ එහෙම නැත්නම් මේ ජීවිතයට එක කොටසක් ශරීරයේ මේ ශරීරයේ ඇහැ තියෙනවා මේ ඇහැ පිය රූපම් ප්‍රිය ස්වරූපෙන් යුක්තයි සාත රූපං මිහිරි ස්වරූපෙන් යුක්තයි එත් මෙන්න මිහිය ඒසා තණ්හා මේ තෘෂ්ණාව uppajjamaana uppajjati හට ගන්නවා නම් හට ගන්න නිවිසමානා නිවිසති තම්පත්ව පවතිනවා නම් තම්පත්ව පවතින එතකොට පළවෙනි තැන නැත්නම් තෘෂ්ණාව හට ගන්න පවතින පළවෙනි තැන ඇහැ කුමද්ද මේ තෘෂ්ණාව බැඳීම ඇලීම එය මේ හැම මිනිස්සෙකුටම සත්වයකටම තියෙන චෛතසික ධර්මයක් ඒ ඇලීම බැඳීම. මේ ඇහැ ඒ ඇලෙන බැඳෙන එක් ස්ථානයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සෝතන් ලෝකේ පිය රූපං සාද රූපං ඉත්තේ සාතන්නා uppajjamaana uppajjati ettani samanaani විසති. ඇහැ ළඟට කන ඔය කියන්නේ ඉතින් ඉන්ද්‍රිය හය ගැනයි මේ කතා කරන්නේ තෘෂ්ණාව ඇති වෙන ස්ථාන විදියට. ඇහැ ඊළඟට කන ඊළඟට නහය ඊළඟට අපිට තියෙන මේ දිව ඊළඟට අපේ මේ ශරීරය ඊළඟට මනස මේ කියන ඉන්ද්‍රිය හයෙහි තමයි සුෂ්ණාව උපදිනවා නම් උපදින්නේ. සුෂ්ණාව තැම්පත්ව තියනවා නම් තැම්පත්ව තියෙන්නේ. ඉතින් අපේ මේ තියෙන ඇහැ කන්නාසේ දිව ශරීරයේ මනස කියන හය කෙරෙහි තෘෂ්ණාව උපදිනවාද කියන එක තම තමන්ම විමර්ශනය කරලා බලන්නට ඕන. ඒතොර මෙහෙම ඇහැ කියලා කිව්වහම අපි ඇහැට ක්‍රියාකාරීත්වය ඇහි ක්‍රියාකාරීත්වය තමයි බැලීම දැකීම කියන මේ දේවල්. අත්ත වශයෙන් අපි ප්‍රිය කරන්නේ මේ බැලීමට. බැල්මට විවිධාකාර බැලුම් තියෙනවා බැලීම් ඒ බැලීම් වලට අපි ඇලීම් ඇති වෙනවා නැත්නම් බැඳීම් ඇති වෙනවා ඒ වගේම ඇසීම් වලට ඊළඟට ගන්ධ සුවඳ ආග්‍රහණය කිරීම වලට රස නිඳීම් වලට ස්පර්ශ දීම් වලට මනසට හිතවිලි පහළ වෙන තරමට අපේ බැඳීම ඇති වෙනවා ඔන්න එතකොට පළවෙනි වට්ටෝරුව එහෙම නැත්නම් කොටස පියවර මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් 6 කෙරෙහි තෘෂ්ණාව ඇති වෙනවා කියලා වදාරපු මේ කාරණා. එතකොට මේ ඇති වෙන තෘෂ්ණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා "ඉත්තේසා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුද්ධමානා නිරුද්ධති" ඔය තෘෂ්ණාවේ නැතිවීම තමයි නිර්වාණය කියලා කියන්නේ තස්සායේව තණ්හාය ආශේෂ විරාග නිරෝධා කියලා අපි දන්නවා මේ තෘෂ්ණාවේ ඉතුරුක් නැතුව සම්පූර්ණයෙන්ම නැතිවීම. ඒක මේ තෘෂ්ණාව නැති වෙනවා නම් නැති වෙන්නේත් මේ ඇහෙමයි. මේ කනේමයි, මේ නාසයේමයි, මේ දිවේමයි, මේ ශරීරේමයි, මේ මනසේමයි. ඒ කොහොමද? ඒ ඇහි බැලීම නැත්නම් ඇහැ පිළිබඳව අපි හේතුඵල වශයෙන් බලන්න පුරුදු වෙනවා නම් මේක මගේ එකක් නෙවෙයි මං හදාගත්තුෙකුත් නෙවෙයි අනුන් හදාපුෙකුත් නෙවෙයි දෙයියෝ මැව්වෙකුත් නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් මේ ඇහැ. ඒ වගේම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු ඕනෑම දෙයක් නිත්‍ය නෑ වහවහ වහවහ වෙනස් වෙනවා අනිත්‍යයි. අනිත්‍ය වූ දේවල් දුක්ඛයි. දුක් වූ දේවල් අනාත්මයි හේවත් මට ඕන විදිහට මේ ඇහැ පාලනය කරන්න කිසිසේත්ම බෑ. මේ විදිහට මේ ඇහැ පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හේතුඵල වශයෙන් අපට ජීවිතයේ දක දක ඉන්න පුළුවන් නම් ඇහැට ප්‍රිය වූ මනාප වූ දේවල් ලෙස අපි නොසලකා හැර අපේ තෘෂ්ණාව මේ උපදින්න නොදී අඩු කරගන්න. මෙන්න මේ ආකාරයට ඉන්ද්‍රියන් 6 කෙරෙහිම ඇතිවෙනා වූ තෘෂ්ණාව දුරු කරගන්නට හැකියාව ලැබෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ තෘෂ්ණාව ඇති වෙන දෙවෙනි වාට්ටෝරුව. ඒ තමයි ඇහැට පෙනෙන රූප. කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන ස්පර්ශය, මනසට දැනෙන හිතිවිලි මනසට ඇතිවෙන හිතිවිලි ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ බාහිරව ඇහැ කනනාසී දිව ශරීරයේ මනස කියන අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට ගොදුරු වන බාහිර විෂය රූප මේවා තෘෂ්ණාව ඇති වෙන ස්ථාන කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකට මේ කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන බාහිර විෂය රූප 6යි අභ්‍යන්තර ඉන්ද්‍රිය 6යි එකතු වෙනවා කියලා කියන්නේ සමනුත් ලෝකයක් ඒකාබද්ධ වුණා කියන එකයි. ඒ අනුව ලෝකය මේ ලෝකේ හැටියටයි එදින්දි සැලකෙන්නේ. එතකොට මේ කියන රූප අපට ඇහැට පේන රූප, විවිධාකාර රූප, මනුස්ස රූප, සත්ත්ව රූප, ඒ වගේම ද්‍රව්‍ය වල රූප ආදී කොට ඇති විවිධ රූප. බුදුරජාණන් වහන්සේ වදාරනවානේ මේ යම් පිරිමි කෙනෙකුට නම් ඊ타ම මිහිරිම රූපය, ඊ타ම ප්‍රියම රූපය මේ ස්ත්‍රී රූපයක් කියලා ස්ත්‍රියකට නම් පිරිමි රූපයක් කියලා. ඉතින් ඒ ඒ රූප පිළිබඳව තෘෂ්ණාව කොයිතරම් දුරට ඇති වෙනවද කියන එක ඒ කාරණුත් අපට පැහැදිලිව පේනවා. ඒ අනුව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා මේ විශේෂ රූප කෙරෙහි ඇති වෙන තෘෂ්ණාව දුරු කර ගන්න පුළුවන්කම තියෙන්නේ ඒ රූප, ශබ්ද, ගන්ධ ආදී මේ විශේෂ රූපත් හේතුප්‍රත්‍ය වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමෙන් එතකොට තුන්වෙනි කාණ්ඩේ නැත්තම් තුන්වෙනි වට්ටෝරුව අපි වම් බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇහැයි රූපයයි දෙක එකතු වීම නිසා ඇති වෙනවා විඥානයක්. ඒකට කියනවා චක්කු විඥානය කියලා. ඒ වගේම කනයි ශබ්දයයි නිසා ඇති වෙන සෝත විඥානය. ඊළඟට නහයයි ගඳ සුවඳයි නිසා ඇති වෙන ඝාන විඥානය. දිවයි දිවයි රසයයි නිසා ඇති වෙන ජීවහා විඥානය. ඊළඟට කයයි ස්පර්ශයයි නිසා ඇති වෙන කාය විඥානයි. මනසයි හිතවිලි නිසා ඇතිවෙනා වූ මනෝ විඥානයේ කියන මේ විඥාන හය ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජතියත්ත නිසමානා නිසති බොහෝම සියුම් විදිහටයි මේ තෘෂ්ණාව ඇති වෙන ස්ථාන බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි පෙන්වව දාරන්නේ මේ චක්කු විඥානන් ලෝකේ සෝත විඥානං ලෝකේ උප්පජ් තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවිසමානා නිවිසති චක්කු විඥානයේ තුල ඇති වෙනවා තෘෂ්ණාව හට ගන්නවා තෘෂ්ණාව එහිම තැම්පත්තු තියනවා තෘෂ්ණාව කියලා චක්කු විඥාන සෝත විඥාන ධාන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන කියලා මේ විඥාන හය විඥානය කියලා කියන්නේ ඒ අරමුණු දැනීම මේක රූපයක් කියලා ශබ්දයක් කියලා ගන්ධයක් කියලා රසයක් කියලා ස්පර්ශයක් කියලා දැනීමට තමයි විඥානය කියන්නේ මේ විඥාන හයත් ඔන්න තෘෂ්ණාව ඇති වෙන ස්ථාන හයක් ලෙස බුදුරජාණන් වහන්සේ දැක්කා මේ විඥාන හය පිළිබඳවත් සලකා බැලිය යුත්තේ හේතුප්‍රත්‍ය වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් එතකොට මේ විඥාන හය තුල ඇතිවෙනා වූ තෘෂ්ණාව ඒ විඥාන හයෙන්ම දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. හතරවෙනි වට්ටෝරුවේ හැටියට බුදු පියාණන් වහන්සේ වදාළ කාරණේ ඊළඟට අපි සලකා බැලුවොත් චක්කු සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා uppajjamaana uppajjati etta nivisamaana nivisati චක්කු සම්පස්ස කියන වචනයෙන් හඳුන්වන්නේ මොකද්ද මේ සම්පස්සේ කියන්නේ අපි සාමාන්‍ය විවරයෙන් ස්පර්ශය කියන. මේ ස්පර්ශය ඇති වෙන්නේ අසයි, රූපයයි, චක්කු විඥානයයි කියන මේ තුනේම එකතුවට තමයි ස්පර්ශය කියන්නේ. ඇසයි රූපයයි චක්කු විඥානයයි තුනේ තුනේ එකතු වීමට ස්පර්ශය. උරු මේ ස්පර්ශයත් මේ තෘෂ්ණාව ඇති වෙන සහ තෘෂ්ණාව තම්පත්ව තියෙන ස්ථාන හයක් හැටියටයි දේශනා කොට වදාළේ. ෘතුෂ්ණාව මේ බැඳීම, ඇලීම නැති කරගෙන ජීවත් වෙන්න ඕන නම් මේ ස්පර්ශය කෙරෙහි හේතුප්‍රත්‍ය වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධයක් ඇති කරගෙන ජීවත් විය යුතු තිබෙනවා. එතකොට පස්වෙනි වට්ටෝරුවේ හැටියට දේශනා කොට වදාළේ බුදු පියාණන් වහන්සේ දැන් විශේෂයෙන් පස්වෙනි එක කියන්න පෙර මේ කියපු ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන හයත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ හයත් චක්කු විඥාන ආදී මේ හයත් මේ ටික ඔක්කොම තමන්ගේම මේ ජීවිතයේ සම්බන්ධව අපට තේරුම් ගන්නට ඕන ජීවිතය කියන්නේ කුමක්ද? ඒ ජීවිතයේ කොටසක් තමයි මේ රූපස්කන්ධය. ඒ රූපස්කන්ධේ අඩංගු වෙනා වූ කාරණා 10 තමයි අර මුලින්ම දැක්වෙන ඉන්ද්‍රිය සහ විෂය රූප 6. ඒ 12. එතකොට ඊළඟට කියවෙන්නේ චක්කු සම්පස්සජා වේදනා එතකොට රූප උපාදානස්කන්ධය ගැන මුල් කාරණා දෙක ඇතුළත් වෙනවා අඩංගු වෙනවා අන්තර්ගත වෙනවා විඥාන ගැන කියනකොට විඥාන ස්කන්ධය ගැන රූපස්කන්ධය විඥාන උප විඥාන උපාදානස්කන්ධය ගැන කියනවා ඊළඟට චක්කු සම්පස්සජා වේදනා තෘෂ්ණාව ඇති වෙන්න පුළුවන් තව ස්ථාන හයක් ඇටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරනවා වේදනාව. අපේ හිත්වල ඇති වෙන චිත්ත වේදනා. චිත්ත වේදනා විතරක් නෙවෙයි කායිකව ඇතිවෙනා වූ වේදනා. කායික ඇති වෙන වේදනා කියන්නේ චෛතසික වර්ගයක්මයි. ඒ අනුව මේක චක්කු සම්පස්සජා වේදනා ඒ මොකද ඇහැ කන නහය දිව ශරීරයේ මනස මේ හය මුල් කරගෙනම මේ වේදනා ඇති වෙනවා හට ගන්නවා පවතිනවා ඒ ස්පර්ශය නිසා තමයි වේදනාව හටගන්නේ එතකොට ඉන්ද්‍රියයි විෂය රූපයයි ඊට අදාළ විඥානයයි කියන මේ තුනේ එකතුව ස්පර්ශය ඒ ස්පර්ශය හේතු කොටගෙන තමයි වේදනාව හටගන්නේ මේ කියන වේදනත් මේ ලෝකේ නැත්තම් මේ ජීවිතේ සුෂ්ණාව උපදින ස්ථාන හයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා වශයෙන් තුන් ආකාරයටත් ඒ වගේම ඉන්ද්‍රියන් වශයෙන් බලනකොට හය ආකාරයකට උපදින්නා වූ වේදනා. ඒතර මේ චිත්ත වේදනා ආදී දේවල් වුණා. කායික වේදනා ආදී දේවල් වුණා. සමනය කරගෙන ජීවත් වෙන්න පුළුවන් බෞද්ධයෙකුට හරියාකාරව මේ ගැන අවබෝධයක් ඇති කරගත්තොත් වේදනාවක් වෙන ඕනෑම වෙලාවක මේවා හේතුප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් ලෙසත් ඒ වගේම මේවා වහවහා වෙනස් වෙන අනිත්‍ය වූ දේවල් ලෙසත් මේ ඇතිවෙනා වූ වේදනාදී හරයක් සාරයක් නැති බව දුක්ඛ බව මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ වගේම මේවා Taman හදාගන්න දේවල් නෙවෙයි Taman ඕන විදිහට පාලනය කරගන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා හිතාගන්න පුළුවන් නම් අවබෝධ කරගන්න පුළුවන් නම් ওই චිත්ත වේදනාදීන් තොරව Tamanගේ මනස අර සතිපට්ඨානේ මුලදී ආනිසංස ප්‍රකාශ කරපු ආකාරයට හිත පිරිසිදු තියාගන්න පුළුවන්කම තියෙනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසන මේ වේදනා කියලා කියන්නේම ඒවා ඈත් කරගන්න පුළුවන්කම තිබෙනවා. සිහියෙන් යුක්තව ඒවා ඇති වෙන ඇති වෙන වෙලාවට දැන කියාගත්තොත් ඒ වාගෙන් තොරව තමන්ගේ හිත සැහැල්ලුවෙන් තියාගන්න පුළුවන්කම තියෙනවා. මේවා ප්‍රායෝගිකව අත්හදා බලන්න පුළුවන් දේවල්. ඒ ඒ මොහොත තුල ඇතිවෙනා වූ ස්වභාවයන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාරන සුස්නාව හටගන්න සහ තැම්පත්ව පවතින ඊළඟ කොටස තමයි රූප සංඥා කියලා කියන්නේ. දැන් මේක තේරුම් ගන්න පුළුවන් රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ ඊළඟට සංඥා උපාදානස්කන්ධ. එතකොට මේ උපාදානස්කන්ධ පංචකයේ තුන්වෙනි උපාදානස්කන්ධය තමයි මෙතන කියන රූප සංඥා. ඇහෙන් රූපයක් දැක්කාම ඒ රූපය හඳුනා ගන්නවා. කනෙන් ශබ්දයක් අහලා හඳුනා ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ විඳලා හඳුනා ගන්නවා. දිවෙන් රසය හඳුනා ගන්නවා. කයෙන් ස්පර්ශය හඳුනා ගන්නවා. මනසින් ධර්ම හඳුනා ගන්නවා. මේවට කියනවා සංඥා කියලා. සංඥා උපාදානස්කන්ධය කියලා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ රූප සංඥා ලෝකේ පිය රූපං සාතු රූපං මේ රූප සංඥා තමයි මේ ජීවිතයේ තියෙන ප්‍රිය වූ මීරි වූ අවස්ථා දේවල් ඒවා තුල මේ කියන තෘෂ්ණාව උපදිනවා නම් උපදින්න පුළුවන් tempattu පවතිනවා නම් පවතින්න පුළුවන් කියන බුදුරජාණන් වහන්සේගේ දේශනාව එතකොට මේක ක්‍රමක්‍රමයෙන් මේ තෘෂ්ණාව ඇති වෙලා පවතිලා ගැඹුරට ගැඹුරට ගැඹුරට පවතින ස්ථාන පිළිබඳව විග්‍රහයක් මේ තුලින් කෙරෙන්නේ. ඊළඟට හත්වෙනි කොටස හැටියට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ රූප සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා uppajjamaana uppajjati ettani visamaana nivisati අපි අර පංච උපාදානස්කන්ධය ගැන කියනකොට සංඛාර උපාදානස්කන්ධය යනුවෙන් හඳුන්වන දේ තමයි මෙතන රූප සංචේතනාභික්කවේ ආදී වශයෙන් දේශනා කුලි. ඒතර රූප සංචේල කියන්නේ ඇහෙන් රූපයක් දැකලා ඒ රූපයට අනුව චේතනා ඇති කරගන්නවා ඇති වෙනවා. කණෙන් ශබ්දයක් ඇහුවාම ඒ අනුව චේතන ඇති වෙනවා. නහයෙන් ගඳ සුවඳක් ආග්‍රහණය වුණාම ඒ අනුව චේතන ඇති වෙනවා. දිවට රසයක් දැනුණාම චේතන ඇති නොවි තියෙන්නෙම නැහැ. ශරීරයේ ස්පර්ශයක් දැනුණාම ඒ ඔස්සේ හිත හිතා ඉන්නවා. මනසට හිතවිල්ලක් ආවහම මේ හිතවිල්ල අනුව හිත හිතා ඉන්නවා. මේවට කියනවා චේතනා කියලා. මේවම තමයි කර්ම නමින් අපේ ධර්මයේ සඳහන් වෙන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පැහැදිලි කරනවා තෘෂ්ණාව හට ගන්නවා නම් හටගන්නේ තෘෂ්ණාව තැම්පත්ව පවතිනවා නම් පවතින්න පුළුවන්නේ මේ මේ කියන රූප සංචේතනාවල හේවත් මේ චේතනාවල හේවත් සංඛාර උපාදාන ස්කන්ධයේ කියන්නේ ඒකට මේ රූප සංචේතනා නැත්නම් ඒ හිතීමේ කර්ම කුසල අකුසල කර්ම වෙනවා ඒවා පිළිබඳවත් කෙසේද බුදුරජාණන් වහන්සේ අපට අනුගමනය කරන්න කියලා නිර්දේශ කළේ ඒවත් හේතුප්‍රත්‍යයන් හටගත්තු දේවල් ලෙස හිතන්න අනිත්‍ය වශයෙන් හිතන්න දුක්ඛ වශයෙන් හිතන්න අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න දකින්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා ඒ තුල තෘෂ්ණාව දුරු කර ගන්න පුළුවන් වෙනවා. තෘෂ්ණාව ඇති වෙන තැනින්ම තෘෂ්ණාව දුරු කර ගන්න පුළුවන්කම ලැබෙනවා. අටවෙනි කොටස හැටියට බුදුරජාණන් වහන්සේ වදාලා රූප තණ්හා ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේ සාතන්නා uppajjamaana uppajjati etta nivisamaana nivisati කියලා. රූප තණ්හා දැන් එතකොට මේ රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංඛාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය කියන මේ උපාදානස්කන්ධ පහේම තෘෂ්ණාව ඇති වෙනවා තෘෂ්ණාව tempatව පවතිනවා දැන් ඒ ටික ඔක්කොම ඉක්මවලා ආයෙත් බුදුරජාණන් වහන්සේ වදාරනවා රූප සංහා අර රූප කෙරෙහි ඇතිවෙච්ච තෘෂ්ණාවම ආයත් තෘෂ්ණාව ඇති වෙන ප්‍රිය වූ නිරි වූ රූපයක් කියලා බුදුරජාණන් වහන්සේ වදාරන. ඒකට භාග ගැඹුරින් මේ තෘෂ්ණාව කිඳා බහැලා තියෙන හැටි ආකාරය අපට ඊම් පේනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා කියලා හයාකාර තෘෂ්ණාවම ආපහු ආයත් මේ තෘෂ්ණාව හටගන්න ප්‍රිය වූ මිහිරි වූ ස්ථාන හයක් හැටියට දක්වලා තියෙනවා. ඒතකොට ඒ හටගන්නා වූ තෘෂ්ණාව වුණත් නැති කරන්න පුළුවන්කම තියෙන්නේ ඒවා හේතු ප්‍රත්‍යයන් වශයෙන් දැකලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීමෙන් තමයි ඒ ඇති වෙන තෘෂ්ණාව වුණත් නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. අටවෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාරනවා රූප විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා uppajjamaana uppajjati ettani visamaana nisati කියලා රූප විතර්කේ දැන් ස්කන්ධ පංචකයට අමතරව රූප තණ්හාව ගැන කියුණාට වෙන එක ඊළඟට කියනවා රූප විතක්ක කියලා අර රූප කෙරෙහි ඇතිවෙච්ච තෘෂ්ණාව ගැන තවදුරටත් සිටීම මේ රූප විතක්ක කියලා කියන්නේ. ඇහෙන් රූපයක් දැක්කාම ඕක දැක්ක ගමන් හිතේ අමතක වෙනවා නෙවෙයි ඒ රූපය ගැන හිත හිතා ඉන්නවා. ලස්සන රූපයක් වුණත් අවලස්සන රූපයක් වුණත් ලස්සන බව හෝ අවලස්සන බව හෝ හිත හිතා හිත හිතා ඉන්නවා. ඒ හිත හිතා ඉඳීමට කියනවා විතක්ක කියලා මෙතන. ඒ අනුව රූපේ හිත හිතා ඉන්නවා, ශබ්දේ හිත හිතා ඉන්නවා, ගන්ධේ රසේ ස්පර්ශේ ධර්මයේ කියන මේ අරමුණු 6 ගැනම හිතා හිතා ඉඳීමම තමයි මෙතන විතක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කියන විතර්ක 6 හට ගන්න පුළුවන් තෘෂ්ණාව, සම්පත් වෙන්න පුළුවන් තෘෂ්ණාව කියලා. ඒතර මේ ඇති වෙන තෘෂ්ණාව දුරු කරගන්න පුළුවන් වෙන්නේ ඒ විතර්ක හය තුලින්මයි. රූප විතර්කයේ ඇති වෙච්ච තෘෂ්ණාව මේ රූප විතර්කය හේතු ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරගන්න පුළුවන් නම් විදර්ශනය කරගන්න පුළුවන් නම් මනසින් දකින්න පුළුවන් නම් ඒ රූප විතර්කය තුලින් ඇති වෙන තෘෂ්ණාව අඩු කරගන්න පුළුවන්කම ලැබේ. අවසානික තමයි රූප විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා uppajjamaana uppajjati ettani visamaanaani රූප විචාර ඒක විතක් කියන වචනයක් අහුණා ඊළඟට විචාර විචාර කියන්නේ ඒ දැකපු රූපේ ගැන යලි යලි යලි යලි මෙනෙහි කිරීම අහපු ශබ්දේ ගැන යලි යලි මෙනෙහි කිරීම ඒතකොට විතර්කයට පොඩ්ඩක් එහායින් ගිහිල්ලා තව දුරටත් ඒ කියන මෙනෙහි කිරීම. ලැබਿੱච්ච ගඳ සුවඳ ගැන යලි යලි යලි යලි මෙනෙහි කිරීම. ඇතිවෙච්ච රසය ගැන යලි යලි මෙනෙහි කිරීම. ස්පර්ශය ගැන යලි යලි මෙනෙහි කිරීම. ඒ වගේම මනසට පහළ වෙච්ච හිතිවිලි ගැන යලි යලි මෙනෙහි කිරීම. එතකොට බලන්න මේ විදිහට නැවත නැවත නැවත නැවත මෙනෙහි කරොත් ලස්සන රූපයක් නම් තවදුරටත් මේ තෘෂ්ණාව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. එහෙමනම් මේ ਵਿਚාරයේ මුල් කරගෙන ඇතිවෙනා වූ ඒ තෘෂ්ණාව නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ අර විදිහටම බුදු පියාණන් වහන්සේ අපට නිර්දේශ කරන න්‍යාය අනුව හේතුප්‍රත්‍ය වශයෙන් දකින්ද අනිත්‍ය වශයෙන් දකින්ද දුක් වශයෙන් දකින්ද අනාත්ම වශයෙන් දකින්ද කියලා. මේ විශේෂයෙන් මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය නැත්නම් තෘෂ්ණාව පිළිබඳව මේ සතිපට්ඨාන සූත්‍රයේදී සීයෙන් යුක්තව දකින්න කියලා නිर्देशिත වූ මේ වටෝරු 10 නැත්නම් කාරණා 10 ස්ථාන 10ක් ඒ 10 ඉන්ද්‍රියන් මේ 6 අනුව බැලුවාම අපට විශාල ප්‍රමාණයක් එහෙම නැත්නම් 60 60ක් ප්‍රමාණ වලින් ගත්තාම 60 ආකාරයකට ස්ථාන 60ක තෘෂ්ණාව ඇති වෙනවා කියලා ගන්න වෙයි. එතකොට ඒ ස්ථාන 60 ඇති වෙන තෘෂ්ණාව නැති කරන්න ඕනේ නෙත් ඒ ස්ථාන 60 තුලමයි. ඔය අනුව ගත්තාම මේ ස්කන්ධ පංචකයේමයි තෘෂ්ණාව හටගන්නේ මේ ස්කන්ධ පංචකයේ තුලින්මයි තෘෂ්ණාව නැති කරන්න පුළුවන්කම තියෙන්නේ ඒක හොඳ කාරණයක් බුදුරජාණන් වහන්සේ වදාළ ධහම මේ ජීවිතයේදීම ප්‍රයෝජනට ගන්න පුළුවන් ධහමක් කියන එක මනාව තහරුවෙන් තහවුරු වෙන ඉගැන්වීමක් ඒ තව එක කාරණයක් තමයි ස්කන්ධ පංචකය කියලා කියන්නේ ස්ථාවරව තියෙන දෙයක් නෙවෙයි රූපස්කන්ධේ වුණත් වහා වහා වෙනස් වෙමින් තියෙන දෙයක් විඥානස්කන්ධයේ ඇතිවීම නැතිවී පවතින හිත වේදනා ස්කන්ධයත් වෙනස් වීම පවතින දෙයක් සංඥා සංකාර ස්කන්ධත් වහ වහ වෙනස් වීම පවතින දෙයක් මුළු පංච උපාදාන ස්කන්ධම ගලන දේවල් නැත්නම් ගලාගෙන ගලාගෙන යන දේවල් මේ ස්වરૂපය අවබෝධ කර ගැනීම තමයි මුලින්ම වදාරන දුක්ඛ සත්‍යය සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ මේ ස්කන්ධ පංචකයේ මුළුමනින්ම විදර්ශනා වශයෙන් මෙසේ අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ මුළු මහත් දුක්ඛ සත්‍ය අවබෝධ කරගත්තා වෙනවා. ඒතොර මේ මේ ආකාරයට අද දවසේ පැවැත්වුණු මේ දහම් දෙසුම තුලින් අපේ ජීවිතයට ඉතාම ගැඹුරින් තියෙනා වූ තෘෂ්ණාව යම් ප්‍රමාණයක අවබෝධයක් ඇති කරගෙන මේ අවබෝධය පළල් කරගන්න තව තව තව තව දහම කියවලා සහ ප්‍රායෝගිකව විදර්ශනා වඩලා අවබෝධ කරගෙන මේ තෘෂ්ණාව දුරු කර ගැනීම තමයි නිර්වාණ අවබෝධය කිරීම තණ්හානං කය මධ්‍යගා තෘෂ්ණාවේ ක්ෂේවීමයි නිවන මේ බව හොඳට තේරුම් අරගෙන මෙලව ජීවිතයේ යම් ප්‍රමාණයකට හෝ නිවනක් මැරෙන්න කලින් අපේ ජීවිතය තුල ලබා ගන්න ඕනෑයි කියන ඒ අදිස්ථානය ඇති කරගෙන ජාතියේ ඉපදීම මේ පංච උපාදාස්කන්ධයේ හට ගැනීම එදා ඉඳලා ජරාවට, ව්‍යාධියට, මරණයටපත් වෙනවා අපි ඒ වාගෙන් හිත නිදහස් කරගන්න පුළුවන් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් යුතුවොත් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී දුක්ඛයන් දුක්ඛ සත්‍ය උගන්නන ඒ දුක්ඛ වට්ටෝරුව දුරු කරගන්න පුළුවන් ඒ ඒ අවස්ථාවලදී මේ මානසික තත්ත්වයන් ගැන සිහියෙන් යුක්තව මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒ සියලුම දුක් වලට හේතුව මේ කියන ලද තෘෂ්ණාව ඒ තෘෂ්ණාව ඇති වෙන ඇති වෙන ඇති වෙන ස්ථාන 60 තුලම සිහියෙන් යුක්තව දැනගෙන ඒ තෘෂ්ණාව දුරු කරගෙන සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරියත් කියන උතුම් තත්වයන් වලට අපේ මනස දියුණු කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නට ඕනෑය කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ආකාශත්තා ච භුම්මත්තා දීවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච භුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති අද ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ මැදමහනුවර සඳසිරි දුනුවිල සඳගිරි තපෝවන පිරිවෙන් විහාරාධිපති හා පිරිවෙන් භාවනා උපදේශක රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජපාද අංකුමුරේ හේමවංශ නායක ස්වාමින් වහන්සේයි.